අදත් අපි දේශනාවක් සිද්ධ කරනවා. අපි පසුගිය දේශනාවල පෙන්වලා දුන්නා අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය ඒ වගේම දුක්ඛ ලක්ෂණය දුක්ඛ ආ අනාත්ම ලක්ෂණය හා අනාත්ම කියන ස්වභාවය. එතන කරුණු හයක් තියෙන බව අපි පෙන්වලා දුන්නා. අනිත්‍ය ලක්ෂණය වෙනයි අනිත්‍ය ස්වභාවය වෙනයි. දුක්ඛ ලක්ෂණය වෙනයි දුක්ඛ ස්වභාවය වෙනයි. අනාත්ම ලක්ෂණය වෙනයි අනාත්ම ස්වභාවය වෙනයි මේ ධර්මතා නිවැරදිව විභාග කිරීමෙන් අපට සත්‍ය අවබෝධයක් ඇති කරගන්න පුළුවන් ලෝකයේ විශ්සේ නිවැරදිව ක්‍රියාත්මක වෙන සත්‍යතාවයයි තථාගතයන් වහන්සේ පෙන්වලා දුන්නේ ඒ නිසා අපි මේ පරීක්ෂණය එතකොට අපි දන්නවා බුද්ධියෙන් කරන පරික්ෂණයටයි භාවනා කියලා කියන්නේ. ඒකත් විදර්ශනා භාවනාව. අද තථාගතයන් වහන්සේ අපට දේශනා කළේ විදර්ශනාවයි. සමතයත් මේකට එකතු කළත් සමතය තථාගත දේශනාවක් නෙමෙයි. නමුත් මේ ධර්ම අවබෝධ කරගන්න පහසුවක් තියෙන නිසා සමත භාවනාවත් මේ ධහමට එකතු කළා. තොර බුදුරජාණන් වහන්සේගේ දේශනාව විදර්ශනාව. විශේෂ දර්ශනය. විවිධාකාරේන පස්සති इति විපස්සන. විශේෂේන පස්සති इति විපස්සන. විශේෂයෙන් බැලීම විපස්සනාවයි. විවිධ ආකාරයෙන් බැලීම විපස්සනාවයි. විදර්ශනාවයි. විශේෂ දර්ශනය. එහෙනම් අපි මේ නොමගට වැටෙන්නේ නැතුව නිවැරදි මගට වැටෙන්නේ කොහොමද කියන කාරණය අපි අදත් ඒ පරීක්ෂණය තුළින් තහවුරු කරගන්න. තහවුරු කරගන්න ඕනේ. දැන් ඔයත් මේ ධර්ම දේශනා මාලාව දිගටම ශ්‍රවණය කරන පින්වතුන් පිරිසක් විශාල පිරිසක් අපි දන්නවා. ලංකාව තුල විතරක් නෙමෙයි ලෝකයේ පුරා විසිර විසිරීලා ඉන්න විශාල පිරිසක් ඉන්නවා මේ ධර්ම දේශනා මාලාව නොකඩවා ශ්‍රවණය කරන අය. ඒ අවස්ථාවේදී ශ්‍රවණය කරන්න බැරි වුණත් ඒක අන්තර්ජාල අන්තර්ජාලය හරහා ශ්‍රවණය කරන ඒ බලන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය දන්නවා දැන් ඒ නිවැරදිව සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධි පිළිබඳව ඒ දේශනා මාලාව තුළින් අපි දේශනා කරලා තියෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. ତර මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය අදත් අපි ආරම්භ කරනවා මෙන්න මේ විදියට. අපි මේ සෑම පරීක්ෂණයක්ම කරනකොට සත්ත්ව පුජ්‍යල සංඥාව ඉස්සෙල්ලාම අයින් කරන්න ඕනේ. මොකද අපි ඒක අයින් කරන විදිය, අයින් කරගන්න ආකාරය පිළිබඳව කලින් දේශනාවල හොඳට පැහැදිලි කරා. දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය ඒ විසුද්ධි තුල අපි මනාව පෙන්වලා දුන්නා සත්‍යයක් නැති බව, පුච්චලයක් නැති බව, කෙනෙක් නැති බව, ජීවියක් නැති බව. පෙන්වලා දුන්නා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පහේ ආයතනවල හා ධාතුවල ක්‍රියාකාරීත්වය අපි පෙන්වලා දුන්නා. ඒ නිසා මෙතන ඉඳලත් මේ විභාගය මේ පරීක්ෂණය අපි කරන්නේ අපි කතා කරන්නේ සත්ත්ව පුච්චල සංඥාවෙන් තොරව. මොකද අපි ක්‍රමක්‍රමයෙන් යන්න ඕනේ. යන්තම් හරි අනුසේ වශයෙන් හරි දිට්ඨිය තියෙනවා නම් ඒ දිට්ඨියත් නැති කර ගන්න ඕනේ. ඒ වගේම මානයත් නැති කර ගන්න ඕනේ. ඒ වගේම තෘෂ්ණාවත් නැති කර ගන්න ඕනේ. තණ්හා මාන දිට්ඨි කියන මේ ධර්මතා තුන නැති වෙන ආකාරයට විදර්ශනා කරන්න ඕනේ. එම නැති වුණොත් අපි නිවැරදි මගට වැටෙන්නේ නිවැරදි මගට වැටෙන්න නම් තෘෂ්ණාව අඩු වෙනවද? මානෙ අඩු වෙනවද? දිට්ඨිය. මේ දිට්ඨිය පිළිබඳව නැති කරගන්න ආකාරය පසුගිය දේශනාවල පැහැදිලි කරා. ඒකාංකා විතරණ විසුද්ධියෙන් හා දිට්ඨි විසුද්ධියෙන්. නමුත් සුළු වශයෙන් හරි පවතින්න පුළුවන් නම් තියෙනවා නම් ඒකත් නැති කරගෙන අපි ඉදිරියට යන්න ඕනේ. අපි මෙතනදී උපදවා ගන්නේ ඇතිවීම නැතිවීම පිළිබඳව ඥානයයි. ඇතිව නැති වෙන බව පිළිබඳව ඥානයයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ පැවැත්ම දුකයි කියලා. එහෙනම් ඒ දුකක පැවැත්මක්ද තියෙන්නේ කියන එකත් අපි මේ තුළින්ම තහවුරු කරගන්න ඕනේ. සහතික කරගන්න ඕනේ. දුකක පැවැත්මක්මද තියෙන්නේ. මේ පරීක්ෂණය තුළින් අපි තහවුරු කරගන්න ඕනේ. එතකොට හේතුයෙන්ගෙන්මද හටගන්නේ කියන ඒ කාරණය තව දුරටත් අපි සහතික කරගන්න ඕනේ, පැහැදිලි කරගන්න ඕනේ. ඒ ආකාරයෙන් ඉදිරියට ගියොත් ඒ ඇතිව නැති වෙන බව මෙනෙහි කරලා ඒ ඇතිව නැති වෙන බව මනාව දැකලා ඒක දකින්න තියෙන ක්‍රමය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය හා ඥාන දර්ශන විසුද්ධිය කියන මේ විසුද්ධීන් තුනම අපි ගන්නේ එකම කාරණේ. ඒ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා මේ විශ්සේ ක්‍රියාත්මක වෙන ධර්මතාවය නිවැරදිව අවබෝධ කරගන්න. මම විදර්ශනා කරනවා කියලා ගත්තොත් ඒක දික්ටි. තව දුරටත් මම විදර්ශනා කරනවා කියලා. මගේ විදර්ශනාව උසස් කියලා ගත්තොත් මානය. ඒ විදර්ශනා කිරීමේ හැකියාව පිළිබඳව සියුම් ඇල්මක් කැමැත්තක් තෘෂ්ණාවක් තියෙනවනම් ඒක තණ්හාව. ඒ නිසා ඒ කරුණ වලින් අපි බැහැරව යන්න ඕනේ. ඒ කරුණු ක්‍රමක්‍රමයෙන් දුර්වල කරගෙන යන්න ඕනේ. ඒතර සත්පුජ්‍යල සංඥාව අයින් කරගෙන හේතුඵල ධර්මතාවයන් හේතුන්ටත් සම්බන්ධ කරලා බලලා ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ දුකයි කියලා. අපි ඒකත් සහතික කරගන්න ඕනේ. ඒකත් තහවුරු කරගන්න ඕනේ. ඒ තහවුරු කරගන්නේ සහතික කරගන්නේ ඒ වගේම හේතුඵල දර්ශනය කරගන්නේ ඒ වගේම අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් අපි දකින්නේ ඇතිවීම නැතිවීම දකින්නේ නාම රූප දෙකේ. නාම රූප දෙකේ. ඇයි? අපි දැන් මීට කලින් මේ පිළිබඳ හොඳට පැහැදිලි කරලා දීලා තිනවා. නාම රූප දෙකක්මයි තියෙන්නේ. කොතනින් කොහොම මොන විදිහට අරගෙන පරීක්ෂණය කළත් පරීක්ෂණය කරන්න වෙන්නේ එක්ක සිත හා සිතුවිලි හා එහෙම නැත්නම් රූප කියන ධර්මතාවය ඒ කියන්නේ අර මහා භූත හතර එහෙම නැත්නම් ශක්තියින් හතරක් කියලා කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ එහෙම නැත්නම් සුද්දාෂ්ටක කලාප කියලා කියනවා. මේ ධර්මතා ගැන තමයි මේ ධර්මතා දෙක ගැන තමයි අපට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විභාග කරන්න තියෙන්නේ. එමනම් අපි ගන්නවා ඉස්සලාම ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකේ ස්කන්ධ කියන්නේ ගොඩක් පංච කියන්නේ පහයි. එතකොට ඒකෙන් අපි ගන්න රූපස්කන්ධය. ඒතර රූපස්කන්ධය කිව්වහම ඔයත්තන්ට අපි නැවත කියන්න අවශ්‍ය නැහැ. මේ රූපස්කන්ධය කියන්නේ අර මහ භූත හතරට කියන කාරණය හොඳට දන්නවා. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළේ මහණෙනි මේ රූප විභාගයේදී එහෙම නැත්නම් මේ රූප ගැන කතා කරනකොට අපි මේ මහා භූත හතර නිසා පවත්නා වූ උපාදාය රූප 24 කුයි ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණේ. මොකද්ද? මහා භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූප 24ක්. එහෙනම් ඒ උපාදාය රූප 24ම පවතින්නේ මහ භූත හතර නිසා. ඔකට තමයි රූප කියන වචනයක් ආරූඪ කරලා තියෙන්නේ. ඒක හඳුනා ගන්න තමයි රූප කියන වචනයක් ආරූඪ කරලා තියෙන්නේ. නමුත් රූපයක් එතන නැහැ. අර මහ භූත හතරේ ක්‍රියාවක් තමයි තියෙන්නේ අපි රූපස්කන්ධයම අරගෙන. ඒතර රූපස්කන්ධයම අපි ගත්තා පරීක්ෂා කරන්න විභාග කරන්න බෙදලා වෙන් කරලා බලන්න රූපස්කන්ධයම ගත්ත එකට. අරගෙන බලනවා ඒකේ අනිත්‍ය ස්වභාවය. ඒතර රූපස්කන්ධය කියන්නේ අර ශක්තියින් හතර. ඒතර බලන්න තියෙන ශක්තියින් හතරේ අනිත්‍යතාවය. ඒතර ශක්තියින් හතරේ අනිත්‍යතාවය තුලින් අපි උදේවේ කියන ඥානය තවත් තහවුරු කරගන්න ඕනේ. හොඳට තහවුරු කරගන්න ඕනේ. මොකද මේ ඥානය හරියටම උපදවා ගන්නේ නැතුව ඉදිරියට යන්න බෑ. ඉදිරියට ගිහිලා වැඩක් නැහැ. ඉදිරි ධර්ම ඉදිරි ඥානයන් ටික උපදවා ගන්න බැහැ මේ උද්‍යව්‍ය ඥානය කියන මේ ඥානය පළවෙනි ඥානය. ඒතර මේක අපි උපදවා ගන්න නැතුව. දැන් මේට කලින් ඥාන දෙකක් එනවා ඒවා ලෞකික ඥාන. දැන් මෙතන ඉඳලා එන්නේ විදර්ශනා ලෝකෝත්තර ලෝකෝත්තර පැත්තට හැරෙන ඥාන ටික තමයි එන්නේ. උද්‍යව්‍ය ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආධිනවානු දර්ශන ඥානය, නිබ්බිදා ඥානය, මුඤ්ඤිතු කමඤ්ඤතා ඥානය, පටිසංකානු දර්ශන ඥානය සත්‍ය අනුලෝම ඥානය කියන. ඒතර මේ ඥාන ටික අපි පිළිවෙලෙන් උපදවා ගන්න එහෙනම් ඉස්සෙල්ලාම මේ උදය හා වැය ඇතිව නැති වෙනවද? ඔව් ඇතිව නැති වෙනවා. මොකද්ද? රූපස්කන්ධයක් නෙමෙයි අර ශක්තියන් හතර ඇතිව නැති වෙනවා. ඒතර ශක්තියන් හතර ඇතිව නැති වෙන බව අපි මෙනෙහි කරන්නේ සිතින්. සිතිනුයි මෙනෙහි කරන්නේ. ඒතර සිත කියන්නේ නාම ධර්ම. ඒතර සිත කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි. සත්වයක් නෙමෙයි, ජීවියක් නෙමෙයි. කියන කාරණය අපි දැන් හොඳට තේරුම් අරන් තියෙනවා. එහෙනම් අපි නිවැරදිව මෙනෙහි කරනවා නම් අපි මෙනෙහි කරන්න ඕනේ ඒ සංස්කාර ධර්මයන් විසින් සංස්කාර ධර්මයන් මෙනෙහි කරනවා. ඒ කියන්නේ නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙනෙහි කරනවා. එහෙම නැත්නම් තව විදියකින් කියනවා නම් සිත විසින් අර සතර මහා ධාතුන් මෙනෙහි කරනවා. ඒතර සිත කියන්නේ නාම ධර්මයක්. ඒකට සිත විසින් සතර මහා ධාතුන් මෙනෙහි කිරීම. ඒ විදිහට මෙනෙහි කරන බව Tamanට දර්ශනය වෙනවා නම් Taman දකිනවා නම් අර තණ්හා මාන දික්ටි කියන ධර්මතා තුන දුර්වල වෙන බව ක්‍රමක්‍රමයෙන් අඩු වෙන බව Tamanට පැහැදිලි වෙනවා. Tamanට පැහැදිලි වෙනවා. ତර තණ්හාව අඩු වෙන බව, මානෙ අඩු වෙන බව හා දික්තිය අඩු වෙන බව. මොකද දික්තියක් එතන නැහැ. අපි මෙනෙහි කරන්නේ. ତර මෙනෙහි කරන සිතක් තියෙනවා. මෙනෙහි කරන්නේ රූප ධර්මයන් පිළිබඳව එහෙම නැත්නම් සතර මහා ධාතු පිළිබඳවයි මෙනෙහි කරන්නේ. ඒතොර සිත විසින් සතර මහා ධාතු පිළිබඳව මෙනෙහි කිරීමකුයි තියෙන්නේ. ඒතොර සිතත් ඔයත් දන්නවා චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ මෙනෙහි කරන සිතත් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒ මෙනෙහි කිරීම ඒ මෙනෙහි කිරීම සඳහා උපකාර වෙච්ච අර සුද්දාෂ්ටක කලාපයත් ඒ සිතේ ආයුෂයෙන් 17යි එකේ සිතේ ආයුෂය වගේ 17යි. 17න් එකයි සිතේ ආයුෂය. එතකොට ඒනි 17යි. ඒතරේ 17ත් ඇතිව නැති වෙනවා. ඒ පිළිබඳව අපි මීට කලිනුත් පැහැදිලි කරා. ඇතිව නැති වෙන්නේ කොහොමද කියලා පටවි ධාතුවට තනියෙන් රැඳෙන්න බෑ ආපෝ ධාතුවට තනියෙන් රැඳෙන්න බෑ තේජෝ ධාතුවටත් තනියෙන් රැඳෙන්න බෑ වායෝ ධාතුවටත් තනියෙන් රැඳෙන්න බෑ මේ ධර්මතා හතරෙන් එකකටවත් තනියෙන් රැඳෙන්න බෑ. ඒ හතර නිරන්තරයෙන් ඔවුනොවුන්ට උපකාර වෙමින් සිදුවෙන ක්‍රියාවලියක් කියන කාරණය අපි මීට කලින් පැහැදිලි කරා. ඔවුනොවුන්ට උපකාර වෙමින්. ඒ උපකාර වෙන්න ගත වෙන කාලය අපි මීට කලින් පැහැදිලි කරා. ඒ තමයි ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට බෙදුවත් ඊටත් වඩා අඩු කාලයක් තුල මේ ධර්මතා හතර ඇතිව නැති වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒතරේ හතර ඕනෝන්ට උපකාර වෙමින් ඕනෝන්ට ප්‍රත්‍ය වෙමින් සිදුවෙන ක්‍රියාවලියකට තමයි රූපස්කන්ධය කියන ධර්මතාවය ගැන අපි කතා කරන්නේ. ඒතර රූපස්කන්ධය නෙමෙයි කතා කරන්නේ අර සුද්දාෂ්ටක කලාපය ගැනයි. ඒකට මෙනෙහි කරන සිතත් අපි දන්නවා ඒකත් හේතුන්ගෙන් හටගත්ත ධර්මතාවයක්. මොකද සිතට තනියෙන් නිකම්ම හටගන්න බෑ. ඒක හේතුයෙන් හේතුන්ගෙන් සකස් වෙන්නේ. එතකොට සිත, මනස, මානසිකාරය හැවත් විඥානය කියන්නේ නාම රූපච්ඡ විඥානං කියන කාරණේ ඔයත් හොඳට දන්න. විඳීම